සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කාලසටහනේ සටහන් වෙලා තියෙන විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභා සභාවාරය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි පරිපාලෙන් කරනවා ඉලාසිතේ ගෞතම ස්වාමීන් වහන්සේ ඊයේ පරයන්ක භාවනාවේදී ඉක්මනට කියෝදී ශරීරයේ ඝන සංඥා ක්‍රමයෙන් වියකෙමින් පැවතී. ක්‍රමෙන් කල්පාට අවකාශයේ තුලට විලාපන බව දැනේ. ඔහි යන්නේ දැන් හැඟීමක් නොතිබුණු නිසා නැවත මූල කර්මස්ථානට පැමිණීමේ. අඳුන්ගේ පරයන්ක භාවනාවේ නිමිත නැතිවන විට ක්‍රමී එකකට ගෙවවාමින් ශරීරයට තිගැසී කල්පාට අවකාශයේ වැනි හැඟීමක් ඇති තැනකට වැටෙනවා. වේදනාව නොතිබිණි. ඊ සාන්තන ටික වේලාවක් සිටියේ. මෙම සිදුවීම ගැන ඔබ වහන්සේගේ උපදෙස් හෝ කමෙන්ට් බලාපොරොත්තු වෙමි. මෙය මමයා කඩන තැනට ඩිලීට් කරන්නේ කෙටිද? ඔබ වහන්සේට තේරුම් ගන්න. ඒක කියනවා එක මේක කියලා කියනවා අර සිල්ලක්කාර විදිහට මේකට මූණ දීමේ පැත්ත අගය කරන්න ඕනේ. ඒ විදිහට නාට භවනා අතාරින්නෙත් නෑ. අරදී නිගමනකට පෙළඹෙන්නෙත් නෑ. මේ විදිහට මානසිකත්වයේ නැත්නම් මයින්ඩ්සෙට් එක හදාගත්තට පස්සේ මේක නැවත නැවත නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න දෙනකොට තමයි මේ අත්දැකීම් තුළ අපි පටල වීමක්, මන්දි මිදීමක් සිද්ධ වෙන්නේ. එකක් පිච්ච ගමන් අපිට හරි අමාරුයි හරියට දුන්නේ විදිහට ඉගෙනගත්ත මනුස්සය එක දවසක හරියටම දුන්නේ කලේ ගිහිල්ලා මේ ටාගට් එක වැදුනට පස්සේ ඒ අනුව අපිට අපේ චරිතය හදන්න බෑ. මේක පොට්ටයක්. නමුත් ගොඩාක් විදල විදල තමයි එතෙන් ආවේ. ඊට පස්සේ විදල විදල විදල විදල ඒක කල්ලාසෝ කියලා විදින්න පුළුවන් තරමට යනකම්ම සිද්ධ වෙලා ඉන්නවා. ඒ සමේ කොහොමදයි මේකට මුණ දීපෝ ඒ සෙල්ලක්කාර ගතියත් හොඳයි. මේ නිසා මේක නැවත නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට මේක අනිත් ආස්වාද ප්‍රසවාසයේ මුණට මුණ දාලා බලන්න වගේ මේ සංසිද්ධිය නැවත නැවත වෙයි. වෙන්න වෙන්න වෙන්න තමයි ආස්වාද ප්‍රසවාසයේ හඳුනා ගැනීම සුහදකම ආදකමක් ඇති වෙන වගේ මේකත් පුරු කරගන්න. ඒකට අපි කියන්නේ සිද්ධි කරනවා කියලා. සිද්ධි කරනවා කියන එක නැත්නම් Hindu වචනයක් අපේ භාෂාවේ සඳහන් කරන්නේ වශී කරගන්නවා කියලා. ඒ නිසා මේක හොඳ දෙයක්. නැවත නැවත කරන්න යන්න ඇනලයිස් කරනවට වැඩිය මේක වෙන්න අරින්න කියන එක තමයි උපදේශය කියන්නේ. අද ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාවේදී වැඩි නිලයකින් කය හා දණහිස් වල වේදනාව ලෙස බලා සිටිනි. එවිට ඊයේ භාවනාවේදී වේදනාව කිමර තැනක සතියෙහි උපදිනක කම්පණය වෙමි. ස්පයිරල් වශයෙන් වීදී යන ප්‍රභාවයක් දුකිනි. මේ ශරීරයේ තුලට සීමා නොවි විවිධ යයි. නමුත් ධර්ම දේශනාවේදී රූප සංඥා පිළිබඳව අසාමයක් ඉකේලයි සැක සිටිනි. නැවත අදෝගේ භාවනාවේදී සිටි දුක නමුත් ඒක තිත නොයදා වේදනාවේ ප්‍රෙෂර් ඩිප්‍රෙෂර් වෙනවා. වෙනස් කීකට සතිය යොමු කරන්නේ. ඒක දැන හිතේ වේදනාවල දුකක්මයි දැනෙන්නේ කියන හැඟීම වෙනකොට දුකකින් පටන්ගෙන දුක නැති ස්වභාවයකට වෙනස් වෙමින් යන දුකිනි. මෙහිදී සිතේ දුකක් යයි ලක්ෂණ දුක පමණක් පෙනෙන බව. සත්‍ය වශයෙන්ම ශරීරයේ වේදනාවල දුක අවස්ථාවක දැකයි සිටිනි. ප්‍රශ්නාංක 1 මෙසේ ප්‍රෙෂරින් තේනී සිතිකල් තේනලු ස්වභාවයකටම ඇති එකක්ද නැතිනම් හිතේ ඇති කරගත් එකක්ද දෙක මුලින් දුටු සෛරවැනි කම්පන වීදීම වංචනික සංකල්පයන්ද. තුන සතිය ශරීරයේ වේදනාවට පිළිතුරීමට කවුරුකට උපදෙස් පතමි. වේදනාව කියන එක නම් අසපච්ච වේදනා ඒක කොහොමදක සිද්ධ වෙනවා මේ වේදනාවට නම දීපු ගමන් ඉඳලා මේක සැප දුක අදුක්කම සුළු එතෙන් තමයි කෙලෙස් හටගන්න තැන ඒක නිසා වේදනාව වශයෙන් බලනවා මිස නැත්නම් වේදනාවට නම් තැබීමට කලින් බලන්න බබා ඉපදිලා දවස් ගානක් පස්සේ නම්ට බීම කරන්නේ. බුදුසසුනේ සඳහන් කර දෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නමකින් කැලසිච්ච නැති. නම් තබනවා කියන්නේම කැලසීම. අපිට බෑ නමක් නැති දෙයක් අසුර කරන්න. ඒක නම් අපිට පිරිසුද්ධයක් අසුර කරන්න බෑ. අපිට අසුර කරන කැලසිච්ච දෙයක් විතරයි. ඒකම බුදුසසුනේ සඳහන් කර දෙනවා අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිච්චිතා. අක්ඛේයස්මින් අපරිඥාතං මහර්ධියන්ති මච්චුනෝ කලින් ප්‍රකාශ කරන ලද්දක් මත තමයි අපේ දැනුම විහිදෙන්නේ. කවුරුරි කියපු කුණු කන්දලයක් වගේ. අක්කිය. අක්කිය සිම්පදේ ඒකම පදනම් කරගෙන තමයි අපි භාෂාවට හරවන්නේ. ඒ නිසා මේ අක්කිය කියලා කියන්නේ කලින් ප්‍රකාශ කරන ලද්ද කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බව දන්නේ නැති මිනිස්සයා කොහොමඩත් මාර්ගයේ තමයි ඉන්නේ. එයා අලුත් තැන් වලට යන්න ගන්නේ. එයා දන්නේ ප්‍රකාශ කරන ලද්ද නම් කරන ලද්ද සංඥා කරන ලද දේවල් වල විතරයි. ඒකේ කවදාව සත්‍ය නොසෙවිලි ඉඳී. ඒක නිසා ඒ වේදනාවට නම් වනම් දෙන්න කලින් නැත්නම් නම් වනම් දෙන්න කියන හදිසිය නැතුව වේදනාව වේදනාවට කියෝ ෆීලිං කියලා මේකට කියන්නේ ඒ විඳීම බලන්න ඉන්න පුළුවන් නම් අපේ හිත විඳීමෙන් ඉස්සර වෙලා ඒකට මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ දාගත්ත වෙලාවෙ ඉඳලා වේදනාව කියන්නේ මේ බලන්න අපි දාපු ලෙවල් එක කියන්නේ මේ දෙවෙනි කොටසට කියන්නේ අපේ ශරීරය අපේ හිත වැඩ කරන්නේ සංඥාවල රූපක මාර්ගයේ. ඒක නිසා අපි කතා කරන හැම දෙයක්ම රූපක මාර්ගයෙන් තමයි සිද්ධ වෙන්නේ. කම්පියුටරට ගියත් රූපක මාර්ගයෙන්. බදුකට භාෂාව කියලා දෙනකොට අපි අයන්න කියලා එකක් ඇඳලා ඒකට අයනු කියනවා කියලා ඊට පස්සේ යාට අයන්න ලියනකොටම මතක් වෙන්න කන්ඩිෂන් කරනවා. ඊට පස්සේ අයන්න අල්මයින් මායන අම්ම වෙනවා. එසේ අයන්න අල්මයින් මායන අම්ම වෙච්ච ගමන් අම්මගේ රූපෙම ඇවිල්ලා. මේ විදිහට හදාගත්ත බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ශරීරය කතා කරන්නේ ඊට පස්සේ හිත කතා කරන්නේ අර සංඥාව තමයි. ඒ රූපක මාර්ගයෙන් තමයි. ඉතින් අන්තිමට මේ රූපකය නිරූපණය කරන දේ වහයලා ගන්න කියලා බුදුරජාණන්සේ කියනවා. නිරූප දේවි නිරූපණය කරන රූපකයක් දැම්මට පස්සේ රූපකය ඒ දේ වහයලා ගන්න. ඊට පස්සේ රූපකය අපිට ලොකු දේ වෙනවා සිද්ධිය අමතක වෙනවා. ඊට පස්සේ රූපකේ වෙනස් කරපු ගමන් අර සිද්ධිය වෙනස් කරන්න පුළුවන් තරමට අපි මොලේ පිස්සුවටලා තියෙනවා. ඒ නිසා අපි කාට හරි ඥානියෙක් කියලා හඳුනාගත්තට පස්සේ ඒ මිනිහ මොන වැරද්දක් කරුවත් අපිට වැරද්ද පේන්නේ නැහැ. ඒ අපි යනවා තරහකාර කියලා නම් කරද්දී පස්සේ එහෙම නැල්ලක් තමයි. මොන්නේ ಜಾති කරත් බෑ. ඊටිකාරයට ශ්‍රී ලංකාකාරයට විශ්ව කියන්නේ කියලා කොච්චර කිව්වා හරියන්නේ නැහැ. ඒ වගේ විවිධ පිළි වැරදි කරනට හරියන්නේ නැහැ. ඒ වගේ අපේ හිත රට්ටකට වැටලා තියෙන්නේ. මොකද අපි සත්‍ය නෙමෙයි ආශ්‍රය කරන්නේ සත්‍යද කියපු නම් වනම්. අධිජනසේ සඳහන් කරලා තියෙනවා යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් ඩාලියේ ආකාරයේ යේ ලිංගයේ යේ නිමිත්තේ යේ අත්‍යවශ්‍ය ඒකෙන් තමයි අපි මේ රූප ධර්මයකට නම දාන්නේ ඒකේ ආකාර ලිංග නිමිති තවත් එකක් තියෙනවා නම් කිරීමක් කියලා හතර දැම්මා. ඊට පස්සේ මේ ආකාරය වෙනස් කරවුවොත් එහෙම රූප වෙනස් කරා කියලා තමයි අපිට හිතට වැටෙන්නේ. ඒ වගේම ආකාර රූප ලිංග නිමිති නැති වෙනකොට රූපේ නැතුණා කියලා හිතනවා. ආස්වාද ප්‍රසවාසය කරන කරන යනකොට ඒකේ ආකාර ලිංග නිමිති නැතිනොත් ආස්වාද ප්‍රසවාසය නැතුණා කියලා අපි බොහොම පහසුවෙන් නියෝජනය කරනවා. ආස්වාද ප්‍රසවාසය තුළ මැරෙන්නේ බයි. මැරෙන්නේ නැහැ. කොච්චර බහුරු කාලයක් බැලුවත් ආශ්‍රද ප්‍රසවාසයේ නියෝජනය කරන ආකාර ලිංග නිමිති උද්දේශ. ඒ අතර නැති වුණාට පස්සේ يعني ඒ අතර දැනෙන මට්ටමේ පල්ලෙහාට. ඊට පස්සේ පහතිලිම කිසිම විලජ්ජාවක් නැතුව කියනවා උෂ්ම නැතපොනේ. ඒක අනික අහගෙන ඉන්න කෙනා හොඳයි කියලා. හරිද? නැති මූලිකව දන උෂ්ම නැතුව මැරෙන්නේ නැහැ. ඒක නිසා ඒ කෙනාට දීපු නම්ව නම් අටබැඳිනම් ආලවට්ටමේ තමයි අපි මුළු ජීවිතේම ජීන්නේ. ඒ නිසා භාවනා ලෝකේ අපි නොදන්න තැනකට ගිය ගමන් ඒක වෙනුවෙන් අපේ හිත নানা ප්‍රකාර බහුරූපෝලම් පෙන්වන්න හදනවා අරක නියෝජනය කරන්නේ. නියෝජිතය අනිවාර්යයෙන්ම මේක වරදොල තමයි නියෝජනය කරන්නේ. ඉතින් ඒක නැතුව අපිට කතා කරන්න බෑ. භාෂාව කියලා කියන්නේ සම්පූර්ණ භාෂාව මනුස්සයන්ම කරන දෙයක්. භාෂාව කියන්නේ සංකේත ටිකක්. ඉතින් ඒ සංකේත ඕන දෙයකට හරවලා කියන්න පුළුවන්. අර ඉතිනේ ආණ්ඩුව කරන කාලේ මට දැනුමකට අවධාන කීව ඇපීල් කරා. ඒ විතර රජිනේ කියවලු තනිනේ ටෙලිග්‍රෑම් එකවලු මරන්න එපා කියන්න කියලා. අරක කොමහා වැටලා තියෙන වැඩසටහනක. මරන්න කියන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ මිනිහා වේරුණා. වෙනාට පස්සේ කවුද එලාට ඇදෙන්නේ කිව්වා දැන් මම ඕඩර් එක දීලා තියෙනවා. පින් එකට අනිත් පැත්ත වෙලා තියෙනවා. කොමාව පොඩ්ඩක් සබල් කන්සෝල්ටි එන්නේ කියලා. මරන්න එපා කියන්නේ. මරන්න එපා කියන්නේ. අපි අපි ඔය කතා කරන හැම භාෂාවකම අපි තව කෙනෙක් පටලවනවා මිසක් කවදාකවත් අපිට කියන්න ඕනේ කියන්නේ ඒක හොඳට තේරෙනවා ආශ්වාසය දිහා බලලා ආශ්වාසය දැක්කේ කොහොමද කියලා කියන්නේ මොකාටත් කියන්නේ ඉතින් තරම වෙනස් වෙන එකක්. ඒ තරම්ම සටහන් සහ ආකාර සහිත එකක්. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ අපි මොකක් හරි කින් පටන් ගන්න හැබැයි. නමුත් මේ පටන් ගත්ත දේ සාධාරණීකරණ කරන්න කියලා අපි හරියම අරුපැලේ. අපි ආනාපානේ දිගයි කියලා කියපු මිනිහ ඒක කිටි වුණොත් එහෙම හීන්දාලි ධමයක් උතන් දිගයි කියලා කිව්වා දැන් කිටි වුණා දැන් කොහොම කියන්නේ. ඒක හරි දිගයි කියපු කාගේ බුදු දෙන්න දින්න වෙලා. දිගට තමයි කියන්නේ. ඒක තමයි අනිත්‍යය කියන්නේ. ආයතන ඒක චපලකම. ඒක මුසාවක්. ඒක මම දිගයි කියලා අතන් කරලා දෙවි. ඒ නිසා මේ භාරායේ තියෙන මේ දේ තමයි අක්ෂේය සංජිනව සත්‍යවි මුළු ලෝකෙම අපි දැනුම භාෂාව ඉක්මවල විතර භාෂාවේ යහට යන්න බෑ අපිට. භාෂාවට කොටු කරලා තියෙන්නේ. ඒ නිසා අපි සිංහල කියනකොට දෙමළට ගන්නවා. සිංහලයාගේ සිංහලකම කියන්නේ දෙමළට ගන්න. භාෂාව නිසා විශාල යුදයි කියලා තියෙනවා. මේ භාෂාව කියලා කියන්නේ ඉපදුනාට පස්සේ පිටින් ආව පරන්නේ ලෙඩ. ඒක අපි දන්නේ. අපි කියන්නේ භාෂාව අපේ භාෂාව ඒක එහෙම මේ භාෂාවේ මුද්දන නැන්නේ අනික් නැහැ කියවහම මරා ගන්න. මේ සංකේත ටිකක් එක ශ්‍රී ලංකන්න බාහම වැලි මාලිගාවක ඇලි ගොඩක් හදලා මාලිගාවක් ඇඳුවට පස්සේ ඒ මාලිගාවට බැඳුනට මේක වැලි බව උදන්නේ නැහැ. ඉතින් කවුරු හරි කැඩුවොත් එහෙම මාව කැඩුවා කියලා තමයි ගන්නවා. මේ නිසා අපේ හිත හැම වෙලාවෙම කතා කරන්නේ රූපක මාර්ගයෙන්, නිදර්ශන මාර්ගයෙන්. ඉතින් බබාගේ භාෂාවේ. ඒ නිසා එක එක රැලි පෙන්නනවා, කරකෝල පෙන්නනවා, කහ පාට පෙන්නනවා, නිල් පාට පෙන්නනවා. ওই තියෙන එකක්වත් ස්ථිර කියන දේවල් නෙවෙයි. සටහන්, ආකාර, ලිංග, නිමිති, උද්දේශ. ඊයනෝ තමයි රූපයකට නමක් දෙන්නේ, නමකට රූපයක් දෙන්නේ. මහා නිදාන සූත්‍රයේ බුදුදහමේ මේ වාක්‍ය හතරක් කියනවා. ඒ හතර කිව්වට පස්සේ තේරෙනවා බුදුහාමුදුරෝ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන මොනවද කියලා දෙන්නද කියලා. අපි ඉන්නේ ෆිල්ම් ඇඩියෝ වගේ අපි වැටිච්ච ලින් කටෙන් උඩ ගන්න බැරුව අපි ළඟට. බුදුසහන්සේ ලින් කටෙන් එළියට ඇවිල්ලා අනිත් එක දැකලා කතා කරනවා කියන මොකද ගැඹුරු වැඩි අපිට කරන්න බෑ. අපිට මේ කාම ලිඳවත් ඉවර කරගන්න බැරුව අපි ඉන්නේ. ඉන්න ලිඳවත්. ඒක නිසා මේ වෙනදී එහෙම ලියන්නේ එක සංකප්පලාපෝට යන්නේ නැහැ, බුරුවට වැටෙන්නේ නැහැ. ඒක මේ වංශනික ධර්මකට වැටෙන්නේ නැහැ. නමුත් දැනගෙන ඉන්නෝනේ භාෂාව කියන්නේ බොහොම සීමිත දෙයක්. ඒකෙන් කවදාකවත් සත්‍ය ප්‍රකාශ වෙන්නේ. අපි මේ කතා කරන දේ කියන්න කොහේ කිව්වත් අහන්නගේ සීගුතිය නැත්තම් ඒ වගේම කියන්න මොන දේ කිව්වත් අහන සීගුතිය ගන්නවා නම් ධර්ම ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ පෙන්වන දේවල් ඌ කියන්නේ නැන්නත් එපා නෑ කියන්නේ නැන්නත් එපා මේ හිත කතා කරන්නේ රූපක මාර්ගයෙන් කියලා මතක තියාගන්න. ගෞරවනීය ගුරුදේව දේවෝත්තමයන් වහන්සේ නමස්කාර වේවා. දින දෙකකට පෙර අසු වේගවත් භාවය අධ්‍යක්ෂණයේ සැකය ඇතුළේ. ඒක පිළිතුරු ගැඹුරින් ලබා ගැනීම ගැන කින්දෙමි. තවත් කරුණු කීපයක් ඒ සම්බන්ධව දැන ගැනීමට අවශ්‍ය ඇත. අප සම්මුති වශයෙන් හඳුන්වන නාම ධර්ම දේව නිවන් මාර්ගයට අවශ්‍ය වූවත් ධර්ම අවබෝධයේ පිහිට දැනගැනීම සඳහා මේ කර්මය පිටපත් කරමි. එම අත්දකින්න හේතුවන් බාහිර සංඥා, රූප, රූප සංඥා, ධාතු, ධාතු සංඥා, දියවීම නිසා ඇතිවන නැතිවන මේ හේතුවන් බාහිර ධාතු මනිකාලයට. ඒක දෙක. ඒ එසේනම් තවත් පැතිකක් පැති කඩකින් බැලුවොත් එම අවස්ථාවේදී රූපයගේ දියවීම නිසා නාමය අතරලම කර කියා ගත නොහැකි සත්‍යයකට පත්වීමේ හේතුවේ පයක් ලෙස මේ අවස්ථාව සිදුවනවා. තුන. එම නාමය අතරම අල්ලා ගැනීමට දෙයක් නොමැති වීම විඥානයගේ අකරණ භාවයේ භාවයේම නේද? එය අනිදස්සන විඥාන සත්‍යයේ ආරම්භය. හතර. මෙම වේගවත් භාවය බොහෝ ලෙස ප්‍රකට වීමෙන් තමා තුළින්ම සත්‍වාරී සත්‍ය විරායාස ප්‍රයෝගයෙන්ම රැකීම සිදුවන වාද. විරායාස ප්‍රයෝගයෙන්ම රැකීම සිදුවන වාද. අහ. ඒ සිදුවන්නේ කෙසේද? කර්ණාටක පැහැදිලි කරලා තිබ වහන්සේගේ දෙපා ගැන নমස්කාර පූර්වක ආයතන කරමි. සිරුවන් සරණයි. මේකට උත්තරේ අර මහානිදාන සූත්‍රයෙන් තමයි ඕනෙම මල්ලිකාට මල්ලිකා කියලා නමක් අපි දානවනේ. ඒ දාහන එක ඒ රූපේ ඒ ලිංගේ ඒ ආකාරයේ ಉದ್ದೇಶයත් එක්ක බැඳිලා තියෙනවා. එතකොට ඒ ලිංගේ හෝ ಉದ್ದೇಶය හෝ නිමිත්ත හෝ ආකාරය වෙනස් වෙච්ච ගමන් ඒ නම විකෘතියටපත් වෙනවා. අපි ඉතින් නම ඉස්තර කළා දෙනවොත් මේක විකෘතියටපත් වෙනවා. ඉතින් ඒක නිසා බුදුසසුන කියනවා යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් උද්දේශයකින් රූප ධර්මයට නාම සම්මුතියක් දෙනවද? මේ ආකාරයේ මේ ලිංග මේ නිමිත්ත මේ ಉದ್ದೇಶය නැතුව ඒ පනෝපදේ පැනවිලා හිටියද කියලා. සාන්දම්ක වෙන්නේ නැහැ. ඒ ධාවයේක සකහන ආකාර වෙනස් වෙච්ච ගමන් අර නම අරකට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා රූපයගේ පටික සම්පස්සේට නාමයෙන් දෙන ඒ සටහන් ආකාර ලිංග නිමිති වෙනස් වුණොත් මේක හිතීද කියලා. සම්බුදාන ආනන්ද අහන්න කියනවා නෑ කියලා. ඒකෝට ඒ නිසා යම් වෙලාවක අපි හිතන්නේ ආශාසයේ ආකාරය. ඒ නිමිත්ත ඒ ලිංගයේ මේ ಉದ್ದೇಶය වෙනස් වෙලා ගිය උනාට පස්සේ මේක ආශාස ප්‍රසති කියන්න පුළුවන්. එතන මේක කියනවා. අර තියෙන කන්න ආශාසයේ සීතලයි ප්‍රසවාසයේ උණුසුමයි ආශාසයේ දිගයි ප්‍රසවාසයේ කොටයි ආකාර ලිංග නිමිති කියන වේගය වැඩි වුණාට පස්සේ ওই ලිංග නිමිති ඔක්කොම හැඳි ගැවිලා යනවා. ඇඳිලා ගියාට පස්සේ මේකට අනපාණි කියනවාද වේගයක් කියලා කියනවාද ශක්තියක් කියලා කියනවාද මූල ප්‍රභවයක් කියලා කියනවාද කියලා අර දාපු නම අදාළ නැතුව යනවා. කොච්චරද කියනවා ආනපාණි නැති වුණා කියන මට්ටමට යනකම් අපි නිමිත්ත නැතිවීම නිසා සංඥාව නැතිවීම නිසා උද්දේශය නැතිවීම නිසා අරමුණ නැති වුණා කියන තැනට දීලා කියනවා පැහැදිලිවම ආනපන බලන්න කිය ආනපන නැතුව. ඒ පුංචි පුංචි අංශවලට කැඩලා යාම විතරයි උනේ. ගොනුව නැහැ. අර අර ආස්වාස ගොනුව ප්‍රසවාස ගොනුව නැහැ මොනවත් නැතිලා. ඒක පුංචි අංශ බාඩපත් වෙලා නම් එතකොට දැන් ආනපන නැතුණා. ඒක ආනපානය සම්බන්ධ කරන යම් දුකක් තිබුණා නම් අර වේග ධාරාවට යටපතේ සම්බන්ධ දුක හෝ ආතතිය හෝ අසහනය නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා අපි නමක් දීපු ගමන් මොකේකට හරි ඒ නමට සම්බන්ධ රූපකයක් හිතේ වට ගන්නවා. කැමරාවේ නෙගටිව් එක වගේ. ඊට පස්සේ ඒක පොසිටිව් කළා තමයි කතාවට දාන්නේ. ඒ නිසා මේක දිහා බලන්න යමකට හොඳටම නමක් දීක. මේ ආශ්වාසයේ සීතලයි, දිගයි, ගොරෝසු කියලා බලන්න. ඒකේ හැම ආකාරයෙන්ම හැම සකානම හැම ජීවිතෙම හැම නිමිත්තෙම බලන්න. අපිට බලනකොට ඒක ඔක්කොම බොඳ වෙලා. අර සතහන වෙනස්. අර ලිංගයට අර නිමිතට වෙනස්ත්වයකටපත් වෙනවා. ඒක වෙන්නේ රිඩක්ෂනිසම් වලින් පුංචි පුංචි කොටස් වලට මේක ආශ්වාසයක ඇතුළේ ආශ්වාස ලක්ෂයක් විතර තියෙනවා. ඒ ඔක්කොම දිහා බලනකොට පේනවා මෙතන ක්‍රියාශක්තියක් මිස ආශ්වාසය කියලා කියන දෙයක් නැහැ. මානිකාව කැරිලා වැලි බවටපත් වෙනවා. ලේගෝ සෙට් එකකින් අපි ගිරාක් කෙනෙක් හදුවා කියන්නේ. ඒක බිම යනකොට පස්සේ දැන් ලේගෝ සෙට් කැලිනික තියෙනවා ගිරාක් නැහැ. ඇත්තටම ගිරාක් කෙනෙක් හිටියෙත් නැහැ. ඒ වෙලාවේ කියන සතහන් විතරයි. අපි ඔය ලෝකෙම වන්නේ ඒකනේ අර తాවකාලිකව දෙන සතහනයි. ඉතින් මුත්‍රාන්ති කියන එක කඩන්න ආය හදන්න. ආය කඩන්න ආය හදන්න ඒකට මේ දෙන නම්ව නම් කොච්චර විහිළුවක්ද කියන එක. විහිළුවක් වුණාට කොච්චර ආතතිය තේනවද? කොච්චර මේ අසහනයකටපත් වෙනවද? කොච්චර මානසික රෝගයක් තියෙනවද? පිස්සු වැදෙනවද? මොනක්වත් වෙලා නැහැ. අර සංඥා පද්ධතිය පොඩ්ඩක් අයර මාරු වෙලා. ඉතින් ඒක ගොනු වෙච්ච වෙලාවෙත් බලන්න සම්පූර්ණ කුඩු කුඩු බාටපත් කරලා يعني ඝන විනිභෝගය කරලා අතුරු ගහලා ලියලත් බලන්න එතකොට අර ලිහුපීකේ ගතිය එකතු වෙච්චාම තියෙන ආතතිය ඇති කරන ගතිය දෙකෙන් අපි කොච්චර ආතතිය ඇති කරන එකට ප්‍රිය කරනවද ලිහිච්ච එක හරි කම්මැලි හරි නිකන් පාළුයි නැත්නම් ඒ වෙන මොන හරි කරන්න දෙයක් කියලා දිනවා දෙකම දීලා මට කැමති එකේ හිටපන්. ඔබට ආසතිය ඕන නම් ධනවරණ ඥාට බලය. කෘත්‍ය සංඥාවට බලය. ඊගොල්ල දුරන් ගහපන්, අටන්තර හදපන් ඕන දෙයක් කරපන්. කුඩු කුඩු කරලා වෙලා පැත්තකට ගියාට පස්සේ මොකක්වත් නැහැ. හැබැයි ඉතින් යන්න අපේ වන්දනාව මට හරි පාගොයි ළමයෝ. මේ බුදුහමදුම නොකරන්නේ. උදාහරණයක් මට ඕන එකකින් කරනවා එකකින් කරනවා මේක කරනවා මේ කන්නේ සම්මුති සත්‍ය අරක පරමාර්ථ සත්‍යය. ඔක භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඔය දෙක කොහොමදක් තියෙනවා. ඉතින් ඒ වගේ පෙරලෑස්තියක් නැතුව භාවනා කරනකොට අර නම්මනම් ගිය වෙලා යනකොට හීන් ගාඩිය දානවා, මෙවුලන්න පටන් ගන්නවා, කූඹි දුවනවා, අකුණු ගහනවා, කහා පාට පේනවා, නිල් පාට පේනවා. ඉතින් අඩු ගන්න අර ගෙවෙනවා වෙනකොට ඒකත් හරි අල්ලන්න තොරන් ගන්න. මේක හොඳටම ගෙවිගෙන යන වෙලාවේදී අර පේන කහපාට අල්ලගෙන යනවා මේ පිට වැඩි විස්සාමද කහපාට වෙන්නේ නැත්නම් මේ භාවනා වෙන්නේ කියලා. මේ භාවනා වගේ පේන සාස වායෝ ධාතු දැන් මේ ගමන යනවා ඒක අතහැරලා. මේ අතරම ගම් පිටියක් අල්ලන්න කතන්දරමත. කවුරක් නිවන් දකපු නැති කෙනෙක් කිසිම කෙනෙක් නෑ මේ ඕඩියන්ස් එකේ. කට්ටියට ඕනේ අර කතන්දර ගොතන්න පුළුවන් කුට්ටි බඳලා දැනේ වැඩේ විතරයි. කැඩෙනකොට ඊන්දාගේ දානයි කියලා පැනඩෝල් ගන්නද කියලා අහනවා. සිද්ධාලේස ගෙනවන්නද කියලා අහනවා. ඉතින් පුළේ මම මොකද කරන්නේ කියලා බුදු දඥාන්සේ බාහිර තියෙන අයලා බලන් ඉන්නේ. මිනිස්සු කට්ටම කරලා තමයි භාවනා කරන්නේ. අට දිල් අරගත්ත කට්ටිය ඉන්නවා, දස දිල් අරගත්ත කට්ටිය ඉන්නවා. විවිධ ක්‍රමයකට භාවනා කරනවා. එක එක්කත් අර මේ යථාර්ථයට කැමති නැහැ. ඒකට ගිය ගමන් එක පියවරට දෙකක් පස්සට අරගෙන ආයෙ ගන්න තොරන් ගන්න කතන්දර හදලා ඒක තුල නිවන නැද්ද කියලා එන අසුචි ගොඩක් පෙන්නලා අහන මේක මේක කරල බැලුවොත් නැනිච්චි කියලා අහනවා අසුචි වල කොහෙද නැනි ඒ නිසා ওই පාර දිගේම යන්න භාෂාවෙන් විශ්ලේෂණය පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි භාෂාවෙන් ගියාට පස්සේ භාෂාව අසොත් නෙවෙයි ඒ කියන්නේ භාෂාවේ දෝෂයක් නෙමෙයි භාෂාව කියන්නේ මේ යන්න පුළුවන්කම ලොකු දෙයක්. නමුත් භාෂාවෙන් තමයි නිදහස් වෙන්න ඕනේ. ධර්මය යන්නේ මනසේ මනසට. ඒ නිසා යන්න පුළුවන් හැටි භාෂාව පාවිච්චි කරන සෝසකී කර ගෝලෙ මිස භාෂාවට මුල අය වෙන්න දෙන්න එපා. භාෂාවට යට වෙන්න එපා. භාෂාවට යට වෙන එක තමයි නීතිය, ව්‍යවස්ථා. ඒ මිස ඔක්කොම භාෂාවේ අන්ත දාතේ. ඒ කිසි කෙනෙකුට ලෝකේ දිහා බලන්න බෑ ව්‍යාකරණ නැතුව. ඒක උපරිලපතම පටන් ගන්නවා ඩිෆයින් කරලා මේ මේ රස මේක මේකයි අර්ථකථනය කියන ඔක්කොම දෙන්නේ නීතියේදී සම්පූර්ණ ලෝකය අමතක කරලා භාගාරාමුවට ගන්න. ගණිතෙදී ඉලක්කන්නාමුවට ගන්න. චිත්‍රෙදී පින්තාලුවාමුවට ගන්න. මූර්ති ශිල්පයේදී ශ්‍රීමාන රූපයට ගන්නවා. හැබැයි ඒකට ලෝකය අමතක කරනවා. මුද්‍රණසෝ එකක්වත් ගන්නකටද. ඔක්කොම වැඩගත්තා 16 විදිහට. ඒක නිසා මේ ප්‍රදේශයට යන අපි කොහොමඩක්වත් හිතන්න කරන් තියෙන ධර්ම දේශනාව උපතර කතා කරන්න වෙනවා. නමුත් ඒක නිම කරන්නවත් කේවල தත්ත්වයකට ගෙනියන්නවත් බෑ. නමුත් යන්න කැමති එක්කනාට ගුණයක් යොමුමක් පෙන්වන්න පුළුවන්. ඒක ටික සමාවිෂින් කරගන්න ඕනේ. ඒකට මේ සෙන් බුද්ධ ධර්මයේ කතාවක් තියෙනවා. මේ ගුරුන් වහන්සේ ගෝලයාට ඇඟිල්ල දික් කරලා අර තියෙන හඳ කියලා පෙන්වනවා. ඒ ගුරු ගෝලයා ගුරුනාථගේ ඇඟිලි කෙලවර බලනවා කියනවා ඒක නෑ නෑ හොඳ නෑ නේද කියලා. එයාට බෑ මේ ප්‍රොජෙක්ෂන් එක දිගට කරගෙන යන ප්‍රක්ෂේපණේ එයා කියනවා මේ ඇඟිලි දික් කරපු තැන හොඳ තියෙනවා කියලා. ඉතින් ගුරුසෝ කරු කියනවා කියන්නේ. ගුරු ඇඟිලි කෙලවර නෑ ඒ පාර දිගේ ඉදිරියට යන්න ඕනේ ඒක අවකාශයක් ඒක ශිෂ්‍යයාගේ අභ්‍යාසයක් තියෙනවා. මම මේසෙට ගියාට පස්සේ ඔය මේ මම පොඩ්ඩක් කටියට හිත රිදුනා ඒක මම හිතන්නේ. ජපන් කට්ටියට කිව්වා මම ආයෙ ඇත්තටම ජපාන් නම් බලන්න කියලා දෙයක් නෑ මේ සින්දු ධර්මයෙන් නමට ගොඩාක් සුද්ධාම රසවත් උනේ මේ කවුද ප්‍රැක්ටිස් කරන්නේ කියලා මම කිව්වා එක් එක්කත් ප්‍රැක්ටිස් කරන්නේ මම දැක්කේ නෑ ඒකට ඒකේ ඉන්න මේ කාන්තාවල කේන්ති ගියා කේන්ති ගිහින් මේකේ ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් කවුද ප්‍රැක්ටිස් කරන්නේ මේකේ තමයි සෙන් පාස්ස පටන් අරගත්තේ මේ එහෙම කතා කරන්නේ කොහොමද කියලා ඒකට ඒ සුමනතා ස්වාමීන් වහන්සේ කිව්වා මේ ප්‍රැක්ටිස් කරනවා විමාන ඊට උදවස් හතේ පේන්නේ බෑ ඒ ස්වාමීන් වහන්සේ පේන්න තින්දනේ කියන්නේ. උඹල මේ කාමේ වශයෙන් කියන්නේ. පේන්නේ නැහැ. ඔය සෝනේ දන්න කෙනෙක්. ඒ නයි හාමුදුරන්ගේ ගහන්න මේ මේ කන්දක් උඩට නැගගට පස්සේ තවදුරටත් ඵලයන් කියලා ගුරුනාහි කියන්නේ මොකටද කියලා? කන්ද කෙලවට ගියාට පස්සේ තවත් ඵලයන් කියනවා. මොකක් කන්ද ගියා එහාට ගියාට පස්සේ දැන් ඉතින් කන්ද කෝඩේ ඉන්න බව අගය කරවෙන්නේ නැත්නම් අන්න කෙවල කෙවල උඩට කියනවා එයා උඩට යන්න දෙයක් නෑ. නමුත් ඒක ඒක දැනගන්න ඕනේ ඔච්චර තමයි යන්න පුළුවන් කියලා. ඉන්හිහට තටවන්න ගියොත් බෙල්ල කරගන්න. ඒක දන්නේ නැතුව ඉවරයි කිව්වට ඉවර නෑ. භාවනා කරලා යන්න පුළුවන් තරම් තියෙන්නේ එහාට. ඒක නෑ ප්‍රක්ෂේපණේ හදාගන්න ඕනේ. මේ තා ශූන්‍ය නම් ඒක ටික ශූන්‍ය තමයි. යකඩ මල්ලට ගොල්ලෝ කියවනවා හාල් මල්ල නොබල විහි කර කියලා කියනවා. හාල් මල්ලක් බලන්න ඕනේ යකඩ මල්ලක් බලන්න ඕනේ කියලා. කෙලවර යන කම්ම සත්‍ය සංගීන්නේ කවදාකවත් සත්‍ය දකින්නේ නැහැ. අපිට අහුවෙච්ච අවබෝධය හරහා අච්චට මෙච්චන මෙච්චර කොච්චරද කියලා අනුමාන ඥාන හරහා එතන අන්වේ ඥාන හරහා ඒ ඒ යෝගාවචරයට එතන එතන ළමගේ ඥානය පාවිච්චි කරන්න. ඒක බුදුහාමරණ කරන්න බෑ. නිසා අන්නකොට නැග්ගට පස්සේ දැන් ඉතින් බිම්මලන්න විතරක් පුළුවන්. පැත්ත බල අත උඩ බැලුවම මොකුත් නැහැ. මොකද දන්නවනම් ඔච්චර යන්න පුළුවන් නේ. ඒ දැනීම නැතුව උඩ පැන්නට කඳුකට ගිහිල්ලා හරියන්නේ නැහැ. හරියට ඇඟිලි විකල මේ තමයි හඳ කිව්වට මෙතෙන් ගියාට වැඩේ යන්නේ නැහැ. ඒක දිගේ ප්‍රක්ෂේපණය යනකොට හඳ තියෙන තැනට. ඒ බුදුරජාණන් දෙන්න පුළුවන් හැටි දීලා තියෙනවා. මොකද බුදුරජාණන්සේ භාෂා විශාරදත්තින් අන්තිම කෙලවරයි. කියලා තියෙනවා. හැබැයි ඉතින් පොතේ නෑ බලන්න. පොතේ නිවනක් නැහැ. පොතේ තියෙන්නේ යකෝ ඩිරෙක්ෂන්ස් ටිකක් තියෙනවා. යොමු තියෙනවා. ඒක හදාගන්න බැරි වෙච්චාම අපි මේ වගේ ප්‍රශ්න වලට ඇන්ටයිලා හිර වෙනවා. බලන් ඉන්න දේ ශක්ති පාඩපත් කරනකොට පස්සේ කුඩු කුඩු පාඩපත් කරනකොට පස්සේ විවිධ අලගාරපත් කරනකොට පස්සේ මේකට නාම කියනවාද මේකට රූප කියනවාද මේකට ළඟා වීමක් කියනවාද නැත්නම් තිබුණ දේ නැති උනායි කියලා කියනවාද මේකට සමස්තය කියනවාද නැත්නම් එකක් කියලා කියනවා. ඔක්කොම භාෂා ඥාන ඉවරයි එතනින් යන්නේ. ඒ නිසා ඒ ආවේකනාට බිඳ තියලා කියන එක ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සවස සක්මන් වාර්තේකදී නම් දැකීම මෙසේ විස්තර කරමි. ආදර දැනී ද්‍රවවත්ම යන යාමක්ම පහක් කිරීමක්ම සැදීමක්ම කරන. හද කිරීමක්ම චේතනා පූර්වක සිදුවන බව ඔබී වැටහුණි. මේ සාරවල මුලා කොටක් කොටක් රාශියක්ම ඇති බව මනසේ චේතනාව හැම තැනකටම ඇති බව වැඩි වැටහීමක් මේක පෙර සක්මන් වලද අපිට ඇතිනි. ඊයේ සක්මනේදී දුක අනේ කාර්ය නම් පාදයේ ඇති ස්ථානය ගැන කෑම විචම දැන ගැනීමකුත් ඇති බවයි. මහානතුනේ පාදෙස්සදී ගෙන යන අවස්ථාවේ පොළවේ ඉහළ ඇති පිට වත් දැන ගැනීම මෙන්ම වෙන්නේ වශයෙන් ඇති බව විශේෂයෙන් දැනෙනවා. මේ අනුව සක්මනේදී එක් ක්‍රියාවක් මනස මුල් කර කර කාය ක්‍රියාව සිදුවන අවස්ථාවකුයි කාය ක්‍රියාව කාය විඥානය දැන ගැනීම ස්වභාවයෙන් ඇති බව වැටහුණි නාම රූප ස්වභාවය සක්මන් අවසන් කොටස ධර්මයේ විමසීමකට ලක් විමසීමකට ලක් වෙන්නේ ලක් වෙන්නේ මේක කටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මේ විදිහට ගලපා ගැනීමක් සිදුවේ වරහන් ඇතුලේ. මෙය චින්තමය ඥානයේ යෙදීමක් ලෙස සිතමි. මෙලෙස භාවනා අධ්‍යක්ී අසා ඇති ධර්මයට ගලපා ගැනීම කිරීම ගැනීම කිරීම එම අවස්ථාවක සිදුවීමකට ඉඩ ගැනීම ගැන ඔබ වහන්සේගේ අදහස දැනගැනීම කැමැති වන අතර ඉහත අත්දැකීම ගැනද යමක් ඇතනම් විස්තර කර දෙනු මැනවි. චින්තාමය යන්නේ පහළ වෙන එක නිකන් හිතවිලි පහළ වෙනවා වගේ වළක්වන්න බෑ. ඒක පහළ කරන්න යන්න එපා. පහළ කරන්න ගිය ගමන් ප්‍රත්‍යක්ෂ ඥාන පසට යනවා. ඒක නිසා චින්තාමය ඥාන වල කියන බොහොම සීක්‍රණ සුළු ගතියක්. ඒ නිසා චින්තාමය ඥාන වැටුණාට පස්සේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ යන ගමන පැත්තක තියලා අතුරු පාරකට වැටලා දිගට යනවා. ඒ නිසා චින්තාමය ඥාන එන එක වළක්වන්න බෑ. නමුත් ඇති කරන්න යන්න එපා. ඒක හරි අමාරුයි කියන්නේ. පැසිව් ඇක්ෂන් ඇක්ටිව් ඇක්ෂන් කියලා කියන සකර්මක ක්‍රියා අකර්මක ක්‍රියා කියලා මේක භාෂා විවරය සඳහන් කරනවා එහෙම නැත්නම් සවිඥානික අවිඥානික කියලා භාවනා ලෝකේ සඳහන් කරනවා සසංකාරික අසංස්කාරික කියලා ඔය අටකතා යුගයේදී පාවිච්චි කරලා තියෙනවා සසංකාරිකව කරන්නේ අසංස්කාරික සිදුවන ගණන් ගන්නත් අනිත් එක ඒ භාවනාවේදී හැම දෙයක්ම හැම එකම චේතනාපූර්වක වෙන බව අපි යම් වෙලාවකදී බොහොම ආඩම්බරව ඉගෙන ගත්තා නේද? එහෙමනම් පය වදින්නේ කොහොමද කියලා බැලුවොත් හදිසි යනකොට ඒකත් චේතනාවක සිද්ධ සමකද? අත්කනකොට ජීව හැකෙන්නේ කොහොමද? ඒකත් චේතනාවෙන්ද සිද්ධ වෙන්නේ. ඒක නාම මුල් කරගෙන යන රූප ක්‍රියාවලිය දැනට රූප මුල් කරගෙන යන නාම ක්‍රියාවලිය කියලා බැලුවොත් ඔය හැම හදන අපි හදන හැම සමීකරණයකටම අපි කියන්න හදන ඔය හැම දාර්ශනික මාතෘකටම හරස්මතයක් තියෙනවා. ඒ නිසා මේක දුක නිවන පැත්තට, අසහනී නිවන පැත්තට, ආතතිය නිවන පැත්තට යනකම් දර්ශන පාවිච්චි කරලා ගමන්නේ. හැබැයි දර්ශනේ ඔක්කොම හරි කියලා පටන් ගත්තොත් එහෙනම් චේතනාපූර්වකම යනවනම් කොහොමද පයවන්නේ? කබුතනදී ඉන්න කාලේ මේ ඒ නිගණ්ඨනාත පුත්‍ර ඒ ගෝලෙක් කවිල කිව්වා අපේ ගුරුන් වහන්සේ සරුවච්චයි. තුන් කල්ම දකිනවා. හැම වෙලාවෙම දකිනවා. මේ බුදුරජාණන් කිව්වා එහෙනම් ඔය මේ ඔය පින්න පාතේ වන්ද හිස්කේ වගේ ඉස්සරහ හිටගෙන ඉන්නේ මොකටද මනුස්සයෙක් කියලා. බල්ලුකට බයින මොකටද දිනා ගියාගේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන්සේ සර්වඥතාවය පිළිගන්නේ නැහැ. බුදු ආධුරණ්ඩක් නැහැ. දැන් අපි බොහොම ලේසියට දෙනවනේ බුදුහාමුදුරන්ට සර්වඥතාඥානෙ. ඒ බුදුරජාණන් කිව්ව එහෙම නැහැ. අටේ ගන්න ඕන නම් මම ඩිරෙක්ට් කෙරුවොත් හොයන්න පුළුවන්. මට හැම වෙලාවෙම පවතින සද්දාකල් සර්වඥතාවෙ නැහැ. ඉතින් අපේ ආසාවට අපේ බුදුහාමුදුරන්ට තියෙන අපි නිකන් නාත පුත්තක් නැහැ කිව්වම මොකද අපි හදන හැම තීරයකකටම කවුන්ටර් එකක් තියෙනවා නැත්නම් විරුද්ධ එකක් තියෙනවා. ඒක අපිට පිළිහිට අයින් වැඩක් නෙවෙයි. ඒ ඕනම තියෙන එකක් හටගන්නේ ඒකේ නාස්තිකත්වය අරගෙන. ඒ නිසා අපි ගොත් හැම ක්‍රියාවක්ම චේතනාපූර්වකමයි පහළ වෙන්නේ. චේතනා මුල්ලම යන්නේ කියලා හරි ජොලියක් තියෙන මුල්ලානේ. නැත්නම් අන්තිමට තියරි එක විසීම තමම කාබා තියෙනක. එනිසා දුක නැති කරන තාක්කල් මේ මුල් ධර්ම පාවිච්චි කරනවා. අසහනෙ නැති කරන තාක්කල් පාවිච්චි කරනවා. මගේ ප්‍රශ්නේ නෝන මුල් ධර්ම වරද්දනවා. මුල් ධර්මේ පාවිච්චි කරන ප්‍රශ්න විසඳන්න මිසක් ආ. ප්‍රශ්න ඇති වෙන තැනක ගියා නම් මල පැනලා. එහෙනම් ඉතින් අපොමයිල ප්‍රත්‍යක්ෂ දෙක ආයන්ද මූල ධර්ම එපයි කියන්න එපා. හැම මූල ධර්මයකම ඒක විසීම බිහි කරන ඒකේ නාස්තික ධර්මයක් තියෙනවා. ඒ නිසා පාවිච්චි කරන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන හරියට නැත්නම් දුක තේරුම් ගන්න දුක නැති කරන මට්ටමට එහෙම නැත්නම් ජොලියේ ඉන්න විතරක් පාවිච්චි කරන්නේ. මයි පසෙන් කියන්නේ. ඒ මුළු ධර්ම ඔප්පු කරන්නේ නැහැ. එකක් ඔප්පු කරනකොට අපි ගන්නන්නේ. ඒ හැම එකක්ම උපදින්නේ ඒකම විරුද්ධ පදේ තියාගෙන. අපේ අසහනේ නැති වෙන තාක්කල් ආසතිය නැති වෙන තාක්කල් දුක නැති වෙන තාක්කල් පාවිච්චි කරන්නේ. කිසිම මුල ධර්මයක් ඔප්පු කරන්න යන්න බෑ. ඔප්පු කරන්න ගියොත් ඒක මේ කොහෙදෝ යන දෙයකට සාක්ෂි දෙන්න හදනවා. තමන් මේ වැඩේ කරනකොට තමන්ට එන්න අසහනය අඩු වෙනවා. දුක අඩු වෙනවා නම් ආතතිය අඩු වෙනවා නම් ඒ තාක්කල් භාවනාව හොඳයි. ඉන් එහාට භාවනාවක් නැහැ. ඉන් එහාට තියෙනවා නම් මේ මේක විදිහ සමට මේ ප්‍රශ්නේ නෝ මේක නිසා මේ ප්‍රශ්න කියලා අනිවාර්යයෙන්ම වරදයි. අනිවාර්යයෙන්ම බත් කනලා දිව හපාගෙන. ඒ නිසා මේක ප්‍රයෝජනෙට හරකලා පාවිච්චි කරන්න. තියෙනවා තමයි සම්බන්ධකමක්. ඒක වටින දේකුත් තමයි. කය ක්‍රියාවේ වෙනකොට මොකක් කළාට චේතනාපූර්වක තමයි සිද්ධ වෙන්නේ. හැම එකම දැක්කයි කියලා කියනවනේ දැන් මොකද්ද බොරුවක බොරුවම නේ බොරුවේ මල්ලි ඉන්නේ. එතකොට ඇදලා. එතකොට මම ඇවිල්ලා, එතකොට මාන්නේ ඇවිල්ලා, එතකොට තණ්හාවත් ඇවිල්ලා ඉතින් වැඩ ගන්න පුළුවන් හරියක් වැඩගත්ත තීරිකක් ඉදි කරා බබයි බේස්මයි දෙක මිහිකොල දාලා. නිකන් ඉන්නේ. ආරිම අවස්ථාවදී වෙන්න ඕනේ බාගෙ මන් දන්නේ. බොල පාරකාරී ගියා නම් එකකින් නිවන් දැකගුවා නම් පාරක් තරදී ලැබුණ නිවනක් ලැබෙනවා. එහෙම පාරක් නැහැ. ඒ වෙලාවට හරුණ හරුණ ගත ගතවලු අස්සා කියන අවශ්‍ය උපකරණ ටික ගත්තා. Taman අසාමී නැත්තඳ ගියානේ. ඒ ආත්මේ කියන්නේ කාටවත් වද දීලා හක්කු බීලා කුඩු ගහලා නෙයි. නිරාමිෂෝම යන්නේ හැබැයි කිසිම මූල ධර්මයක් අන්තිමට ඒකායන වෙන්නේ නැහැ. ඔක්කොගෙම සමස්තයක් තමයි. ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන ඉලංගය බදල ස්ථානයේ නාස්කාග්‍රය. ආශ්වාසයේ තීසරට ආශ්වාසයේ මුතුමට දැනේ. විනාඩියක් ඇතුළත ආනාපානයේ ගිහියයි. සිතිවිලි සහ සංඥා පැමිණේ. ඒ වගේම ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාවෙන් බලා සිටිනේ. විනාඩි 15කින් පමණ නිින්දක් වේ නිින්දක් නොවන සත්‍යයට පැමිණේ. මස්තිද ඉතිනක බුහුල් වෙමින් පිරුණ කඩා පැමිණු දැනේ. සති අවධානය වැඩි කොට ඒක මුහුණ දෙන්නේ. එවිට නිදි බලාගෙනකොට ඇතිවි ඒ තුළ ජීවත් වෙන්න තේ දැනේ. මුල් දිනවල වරින් වර සුදු රැකනද රෝහන්සේගේ උපදෙස් පරිදි සති අවධානයේ දියුණු දියුණු කිරීම මගින් නොනිදා විගතම මේ නිදි බලාගෙනේ අවදිව සිටීම දැන් තරමක් ප්‍රගුණ කර ඇතැයි සිතමි. නිදි බලාගෙන තුරදීට සිතුවිලි සහ සංඥා එන්නට පටන් ගනී. රෝහන්සේගේ උපදෙස් පරිදි ප්‍රතික්‍රියා නොකර choiceless awareness විගතම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙමි. මගේ මේ සමථාන් වාස්තාව ඔබ වහන්සේගේ උපදේශෝ අදහස් වාස්තාවට ඔබ වහන්සේගේ උපදේශෝ අදහස් හිතගුණ පූර්වක බලාපොරොත්තු වෙමි. වහන්සේට තෙරුවන් සරණයි. විකට මේ විදිහම කරන්ද කරනකොට කරනකොට ගමන්ට මේ කලපුරුද්ද කියන එකක් තියෙනවා. ඒක කියන්නේ it's matter of time. කරන්න කරන්න කරන්න මේකම මේක හරි කියලා ගමන්ට ශාන්තියෙන් සාන්තිය දෙන ගතියක් එනවනේ ක්‍රමයක්. එවනසු ප්‍රශ්න එනවා නම් අපිට කියන්න ආයෙ සරකා බලලා මේක කාට් කුට්ට මනන අනලා අලුත් විදිහකට හදාගෙන අනේකයි තියෙන්නේ. ඒ නිසා හරි කිය ක්‍රමයක් හම්බුණා නම් ඒක සාහවුරු කරගන්න තියෙන ක්‍රමේ තමයි අනු අනුපස්සන. නැවත නැවතත් ඒක කරබැලීමේදී ඒක සාන්තිකර තත්ත්වෙම නැවත නැවත එනවනම් ඒක සාමාන්‍ය සයන්ස් කියන්නේ ඒකට තමයි. කොතන කෙරුවත් කවුරු කරා ඒ ප්‍රතිඵලෙම දෙන්නවා. ඒ නිසා තමයි පළවෙනි දවසේ අත්දැකීම අභියෝග කරලා දෙවෙනි දවසෙත් කරනවා. තුන්වෙනි දවසෙත් කරනවා. ඒක මේ පළවෙනි දවසේ හම්බෙච්චි අත්දැකීමට නිග්‍රහයක් නෙවෙයි. ඒක තමයි ක්‍රමය. අනුපස්සනා කියන්නේ ඒක. ඒක මේක නැවත නැවත කරන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානයේ කෙරුණී නැති ගිය පසු කය පුරා විවිධ සංවේදන හා මිත්‍ය පොළව සංක සිදුවන පස්සේද දැනේ. මට වැටෙන ආකාරයට හෝ දෙවිදි සංවේදනා හෝ කය ඉරියව්ව පිළිබඳ මානසික කාර්ය කර හැක. නැතිනම් ආනාපානය දිවි ඇති පසු දැනෙන බවක් හරි දැනීමට චිත්ත පිහිටුවාගෙන සිටිය හැකිය. දිවි බාහිර ශබ්ද වේදනා ආදී දැනෙමින් සමතුලා ඒවා සංග චිත්ත සම්බන්ධ නැක නැක. දෙවිකින් වඩා හොඳ ක්‍රමයේ කුමක්ද? ඍචිකයෙන් පිටතදී ගෝසාවක් ඇති තැනක වුවත් එනම් පිටක් සින්දු කියන හෝ කතා කරන තැනකදී වුවත් මේ දෙවනි ක්‍රමයට ශුන්‍යතාවේ දීපත් කර ආනාපාන හරහා හෝ එතෙන් නැති බව ඉන්න සමාන මානසික අත්දැකීම ලැබිය හැකි බව අනුසු වෙමි. පිළිදී ආනාපානයේ සියුම් වී ඇත. ගතසිත පැහැදිලි සල්පුණා පැවැත්ම ඇති බවට සම්යම් සංවේදනා වගයක් දැනේ. අපට ഘോഷා මුලින්ම ඇතුළ තේහා සිත අතර සම්බන්ධය නැත. නැත. නැත. දැකම දැනවත් වටහා වටහාගෙන සිටී. දැක වටහාගෙන සිටී. යම් කිසි විවේකයක සිටින බව දැනේ. මේ තේරුම් කළ නොහැකිය. මේ සතිය විදි විනාහි ක්‍රමයේම අවස්ථාවක්ද. එසේනම් වැඩිදියුණු කරගන්න ආකාරයට අනුශාසනා කරන තේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ කීරුක්කෝපම සූත්‍රයේදී සර්වඥාන්සේ විඳහන් කරලා තියෙනවා හිතේ රාග දෝෂ මොහ අඩු නම් වෙන සත්‍යකේ කෙලෙන්නේ නැහැ. Taman කියන දෙකේ වෙන කෙනෙක් පටලවා ගන්නෙත් නැහැ. රාග ద్వේද මොහ සහිත නම් නිස්සද්ද තන හිතියක් කෙලෙසෙනවා. ශබ්ද තීන්තනට කිව්වොත් එහෙම ඒ කියන කියන වචන වල හැටියට කෙලෙසෙනවා. ඒ නිසා ඒ පැත්තට දැන් නිස්සද්ද තැනට මේ රාග ద్వේෂ මොහ නැත්තට අහම්බෙන් යන්නේ නැහැ. තියෙන තැන ඉඳලා යන පාර එනකම් ආමද කලකුණු ඒක තමයි යෝගාචරයට අත්දැකීම වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් තැනට ගියාට පස්සේ කවුරු මොන જાති කාලගෝටි කරත් තමන්ගේ විවිධ විවේක වෙලා තියෙනවා නම් අහන වචන වලට වැඩිය බලන්න මගේ චිත්ත සංතානයේ ඒ ආසතිගත ආත්මේ දරත ගති පරිලාහ ගති නැත්නම් කාටවත් මාව කෙලසන්න බෑ. අල හොඳ නම් අමරුකාම අපේද කියලා අපේ කතාවක් තියෙනවා. එහෙම නැත්නම් කසල ගොඩේ තිබ්බත් මැනික වටනාකම කවදාකවත් අද වෙන්නේ නැහැ. මැනික කසුචීට දැම්මත් මැනිකේ වත්තාම කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හදාගත්ත හිත තනයි බාහිරින් කියන දේවල් මේක කටුකොහලක්ද ස්තුතියක්ද නැත්නම් ගණන් ගන්න තරම් දෙයක් නැද්ද කියලා තීන්දු කරන්නේ බාහිර දේවල් නෙවෙයි. ඒ අපි ඒක ආරම්භ කරන වෙලාවේදී බාහිර කරදර නැති තැනක තියලා මේක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඊට පස්සේ අපිට හම්බ වෙන අවස්ථාවල් කරදර තියෙන තැනක හිත තියෙන හැබැයි හිත නිදහස්. ඉතින් ඒකට හරි පුදුම හිතනවා මේ භාවනා කරලත් නෙවෙයි මේ මාළු මාකට් එකේ. එහෙම නැත්නම් මේ දැන කෙලියක. හොඳට හිත නිදාශලා තියෙනවා. ඊයර කලින් කරපු එකක පුරුද්දක් නිසා තමයි එන්නේ. ඒක උන් තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ හිත කියන වෙනම චිත්ත න්යාමයේ කියලා වැඩපිළිවෙලක්. ඒකට මුලදි මුලදි නම් පිළිවෙලටම යන්න ඕන. හුරු වුණාට පස්සේ එයාට ඒ හුරුව නිසා ඕනම කෙනෙක් කෙලසෙන තැනක මෙයා කෙලසෙන්නේ නැතුව ඉන්නේ ඉඳී කියනවා. ඉතින් ඒක හරියම කෙලෙසයි කායට ඇහැට කුණක් වටනවා. සදාචාරවාදියාට පෙන්වන්න බෑ ඒක. එයා කියන්නේ නෑ නෑ මෙහෙම වෙන්න බෑ. කෙලෙසයි කායිය කෙලෙදෙන්න ඕනේ. ආදි වශයෙන් හරියට ප්‍රශ්න ගන්න. ඒ කියන්නේ අර හිතේ චිත්ත න්යාමයේ දන්නේ නැති කෙනාට ඒ බුදුසසුනාන්තේ සඳහන් කරලා තියෙනවා ආනිනාමි වනේනාස විසන්න අන්වාගමීති කියලා. තමන්ගේ අතේ තුවාල නැත්නම් රසභාජනයට අත දැම්මට විෂ වදින්නේ නැහැ. අතේ තුවාල තිබ්බොත් තමයි විෂභාජනේ විෂ විෂ වදින්නේ. ඒක නිසා හිතේ රාග ද්වේෂ මොහ අඩු නම් හෝ නැත්නම් කෙලෙසයි සංගේ කියන ප්‍රශ්නක් නැහැ. ඒ හිතන්නේ සදාචාරවාදීය හිතන්නේ රාග ද්වේෂ මොහ නැත්නම් එයා ඉන්න ඕනම කෙලෙස් නැත්නම් කමයි කියන්නේ. එහෙම හිතන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා වෙද්දු ඉන්නෝනේ ලෙඩ්ඩු ඉන්න දැන් වල වෙදකම ඉඳලා හරියන්නේ වෙද්දු. වෙද්දු ලෙඩ්ඩු ඉඳලා. එල්ල උදව් කරනවා. ඒ නිසා අය කෙලෙස් නැති තැන හිත හදාගත්ත කෙනා උන්වහන්සේ කියන තරද වික්‍රේ සාහරිකම් බෞද්ධන හිතයි බෞද්ධන සුඛය අත්තායි කාය සුඛය දේව මනුස්සය. බෙහෙතේ කෙලෙස් නැහනේ. කෙලෙස් තියෙන තැන් වල ඵලයක්. අන්ධහර පාන්නත් එපා. ඒකට මේ මිනිස්සු ඇවිල්ලා කිව්වට පස්සේ ගියපන් ඔය බොන කියන පරිසරයේ කෙලස් එක නෙමෙයි තියෙන උඹ හිතේ තියෙන්නේ. ඒක හදාගන්න තෝ මේ පරිසර හදන්න ගිහිල්ලා. එහෙම නැත්නම් මේ පද්ධතිය හදන්න ගිහිල්ලා. කදාකත් වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුජානකයේ තියෙන සෙල්ලක්කාර පැත්ත අපේ මේ අත් කතා යුගයේදී හැලිලා දැන් අපි මේ බුද්ධ ධර්මات එක්ක සදාචාරවාදයකට බැඳලා තියෙනවා. ඔය විපස්සනා කරන එකට බුදුජානනාංශයේ ලයිසන් එකක් දෙනවා. ප්‍රශ්න ගන්නවා නම් යොදවලා බලපන්. බලනකොට නිතරම තමන්ගේ චිත්ත සංතාණය තමන්ගේ හිතේ රාග ද්වේෂ මොහ තියෙනවා කියන එක සාපේක්ෂව අඩු වෙච්ච තැනකදී නම් ඒක මල් පිපුණාගේ පිටන හැටි. රාග ද්වේෂ මොහ සහිත තැනක නම් ඒක දහස් පැත්තේට නීක නීක පැත්තේට බැල පැත්තේට හීන පැත්තේට පැත්තේ නැහැටි. දකින්ද ඒක බාහිරින්ට වැඩිය තමන්ගේ ශික්ෂණය මතයි පවතින. ඉතින් ඒක නෑ ඊට පස්සේ කාටවත් චෝදනා කරන්න යන්නේ නෑ. ලෝකේ හදන්න යන්නේ නෑ. මොකද ඒකේ වැඩක් වෙන්නේ නෑ. ඒ වෙනුවට Taman බලා ගන්නවා Taman නොසලන මනසට හදා ගන්න පුළුවන් නම් ටික ටික හරි මේ ලෝකයේ පෙන්වන මේ බෞරුකෝලම් තීරුම් අරගෙන පුළුවන් තරම් නොසලින தත්ත්වයට නැත්නම් අඩුවෙන් සලින தත්ත්වයට හදා ගන්න නම් සැදෙන්නවා තමයි කෙලස් කියන්නේ. ඒක තමයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අතුරුගේ ආහාර ගන්නා විට මුඛයේ ආහාර විකාශී ඇතිවන ස්වභාවයට සතිය යොමු කරමි. එවිට ෆ්ලැෂ් එකක් පටන් ගෙන ඉක්මනින් වෙනස් වී රක්යක් නැති ස්වභාවයකට වෙනස් වුනි. ඒ ආහාරයේ ඉඩටම පැවතිනි. ඒක ආහාර රක්යක් නැති බවක් ඇතිවුනි. කිරිය නැතුණ අතර දැඩි සංවේගයක් ඇතිවිය. පසුව මෙය ද්වේෂකාරක ස්වභාවයක් සිට ඇති කළ බව දැනගතිමි. එවිට මුලාවකට අතුරු යටි බවක් ආහාරවලින් ප්‍රේක්ෂණ විශේෂ ස්වභාවය ඇතයි සිටිනි. මෙසේ ද්වේෂයෙන් හේතුව බව නියම ස්වභාවයේ උපේක්ෂා ස්වභාවික බව සිටිනි. සක්මනේදී මෙසේ යන්ත්‍රමත වාගේ පාදවල සංඥා නැති වී යන තැන එම නිවිදි නොගැනීමේ විශේෂ එකක් එන බව සිටිනි. පරිණත සංකේ මෙසේ ඇතිව වැටීම නිවැරදිද? දෙක බාහමන නිත්‍ය දෙවි නාමී සානිවිදි හට ගැනීමෙන් ඇතිවන විශ්ලේෂ හඳුනාගත් පසුව යොමු කළ යුත්තේ සමර ආකාරයකින්ද? පෙරවන් කරන්නේ. මේක මහජීදාද ස්වාමීන් වහන්සේ ඒ පොතේ ලියලා කියනවා මේ වගේ නිකන් නාගී භාවනා කරන දැන් කියනවානේ. අපි මේ වගේ තැන්වලදී නාගෙන් දෝක වෙනවා කියලා. ඉලන්දාරියන් නැති යනකොට හොඳට කටේ කියලා තියෙනවා ඕක යන්න ඉස්සලා ගත්ත නම් දිරවලානේ පටන් අරගන්නේ දැන් නාකිට කොහොමද මොනවා කෙරුවත් හොඳ නැහැ ඉතින් ඒක මම දරට අර අනේකත් අනිච්ච අනිච්ච අනිච්ච කියලා හඳ ගියාම මගේදී ගත් එක දාලා යනවා ගිහිල්ලා රැයට ඕන්න කියනවා හાર્ට් බර්නින් කියලා කියනවා බඩේ වියනේ කියනවා নানা ආකාර වැඩ ඉඳා කියලා කියනවා බත් කන වෙලාවෙම කන ටික කවපන් නැත්නම් කර්මස්ථානාදාරයට කරන්නේ ඒ නිසා මුගාකලාට අපි ඒ අර පොඩි නුහුරු නුරුස්නාගතියක් ආපුවාම ඒක සදාචාරයක් කරගෙන අපි හිතන ඒකමයි කරන් තියෙන්නේ නොකන බෙන්ජිලින් ගන්නවා කියලා. ඒ නිසා මහසි සිස්ටම් එකේ තියෙනවා යෝගාවචරයෙන් හොඳම ආහාර කෑම කන වෙලාවේදී ගුරුවරයා ළඟ ඉඳලා කියනවා මේ ශාරීරික භාවනාවට උගා ශක්තිය අවශ්‍යයි. නිසා හොඳට කෑම ටික ගන්න ඕනේ. ස්ටෑන්ඩඩ් එකට හදන්න කියලා. අදලා කියනවා වැඩිපුර බෙදා ගන්නත් එපා. හරි මිනිස්සු බොහොම දුක්පත් මිනිස්සු දෙන්නේ කෑම කාපන් නොකා සිටීමෙන් කරන්න බෑ නේද? ඒ මොකද මේ මේ වගේ පැත්තකට ගියාට පස්සේ අර මම දැන් හරි සුද්ධවන්තයි. ඒ නිසා මේ කෑම පිළිබඳවට අකමැත්ත ඇති වුණා. මේක භාවනාවේ ජීවණයක් කියලා මෙයා මේක සමානලාවට අර තමන්ගේ වැඩි වයසට යනකොට ආහාරවල එන්සයිම් ගලනවා අඩුයි. එතකොට ආහාර නිින්ද වගේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක භාවනාවේ ජීවනක් කියලා පැටලව ගන්න ඉන්නේ. ඒක වෙන්න දෙන්න එපා. ශරීරයට අවශ්‍ය කරන ආහාර ටික වැටෙන්න ඕනේ. ඒ පිළිකුල හෝ රුචිකතිය ආහාරයේ කියන එකක් නෙවෙයි. ඒක තමන් තුළ තියෙන එකක්. ඒ නිසා උපේක්ෂාව කියන එක තමයි දැනගන්නේ. නමුත් මේ දකින්නකොට විශේෂයෙන්ම ලිංගිකත්වයේ සහ ආහාර කියන දෙක මිනිසයා මෙහෙමන ධර්ම දෙක. යම් කෙනෙක් Brahmacharya ගිය ගමන් එයා ඊට පස්සේ හිත පිනවන්න ගන්න ආහාර තමයි. ඊට පස්සේ ආහාර වලට බැඳෙනවා. ඒ නිසා මේ දෙකේදී උපේක්ෂාවටත් වඩා තේරුම් අරගත්තොත් මේ ආහාර මනාපමනාප දෙකට වැටෙන්නේ මොනම දෙයක් නැහැ. ඒ නිසා දකින්නකොටම ගඳ එනකොටම රූපේ දකින්නකොටම වර්ණ සටහන් දකින්නකොටම අපි ඒකට ඇති කරගන්නේ මේ මනාපමනාප දෙක දැනගන්න ලොකු පාඩමක් තියෙනවා ආහාර මත්ඤ්‍යතාවේ. ඒ කොච්චර ගැඹුරුද කියනවනම් බුදුරජාණන් වහන්සේගේ චරණ ගුණයකට වැටේ. අසල චරණ ගුණයක් තමයි ආහාරයේ ප්‍රමාණය දන්නේ. ඒක ජීවිතේ පුරාම කලින් පරිච්ඡේදය. කිසිම කෙනෙක් දන්නේ නැහැ. අද ලෝකේ මේ වගේ රටවල විශාල වශයෙන් ඔබේසිටි එක තියෙනවා. ඒ කියන්නේ කාල වැඩිකමට මහත් වෙලා මස් කඳු. අප්‍රිකාවේ ඛණ්ඩ නැතිකමට ඇට සැකිලි බවට පත් වෙලා නැහැ. මේක ලොරෙන්ස් කවුගේ පින්නනවා ඇත්තෝ පුළුවන් තරම් කනවා කනවලින් සෙල්ලම් කරනවා. නැතිවම සට ඇත්තෙම නැහැ. සමාකාරව ආහාර බෙදෙන්නේ නැති. දැන් කියනවා තෘෂ්ණාව නිසා කියලා. කවදාකවත් මේක සමාකාරව බෙදෙන්නේ නැහැ. අපිට පන්ති කාමරේ වන්නලා තියෙනවා ලෝක නිෂ්පාදනය කරන ආහාර මනුස්ස ඉන්න මනුස්සයන්ට දවස කන්න හොඳටම ඇති. නමුත් 140ක් මේක මත්ද්‍රව්‍ය හදන්න ගන්නවා. ඊටදී විශාල ප්‍රදේශයක් හොඳට දානවා මොකද මිල පාලනය කරන්නේ. ඒ නිසා 190ක් රැට නිදාගන්නේ කන්න නැතුව. අනිත් පැත්තේ කැමස් එක දෙල්ලම් කරනවා ඉතින් මේ තරම් විෂම ලෝකයේ දුක විස්තර කරන්න පුළුවන් සෑහෙන්නේ ඒ ආහාර දාමය තුළ ඒ නිසා Taman ආහාර වේල වළඳන වෙලාවේ ඒකට හිත යොදන එකට බුදුරජාණන් වහන්සේ දිග්ගම ෆෝමියුලා එකක් දීලා තියෙන්නේ ඉවර වළඳන වෙලාවේ ජීවා තේනාසෙන්ද කොට වෙන වෙලාවක බෙහෙත් ටික ගන්න වෙලාවේදී මතක් කරන්න කියනවා මේ සිව් පතේ පරීක්ෂා කරනවා. දිගම ෆෝමියුලා එක දීලා තියෙන්නේ ආහාර බංගල. පරිසංකායෝ සෝවින්න පාදම් පටිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූතනාය ආදේව ඉමත කායස තිතියා යාතනාය වීන්තුපරතිය භක්මචරි වහනුගාය ඉති පුරාණච්ච වේදනම් පරියංකාමි නවංච වේදනන උපාදේශනාවි යාත්‍රාත්මේ භවිතති අනවජ්‍යතාය පාදු යාරෝ ചാති පිටප්පාසි ඕක කියන්නේ කොහොමද පිටක් පිටක් පහසා මෙනී කර කර වන්දන්නේ ඒක නඩු කරන්න නෙවෙයි. මේ කෑම ගන්න ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, කීඩා පිණිස නෙවෙයි. සියත බඩගිනි දුක නැති කරන්නයි, අලුතෙන් කැපත රෝගේ නැති නොකරගන්නයි, භ්‍රමචර්යයට අනුග්‍රහ පිණිසයි කියන ඒ ಗುಣ විස්තර කළ දෙන්නේ. අපි ඒ තරම කෑමෙන් මේ කෙලෙස් ඇති කරනවා. නමුත් ඒක අනෙක් පැත්ත කියලා ගෑමනෝ කයිටිය නිවන් දකින්න කියලා කට්ටියුදෙත් නෑ. ඒක කොච්චර දරුණුද කියනවනම් මේ පස්චිම භාවික බෝසතාන් වහන්සේ තවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවක්. කැමනක හිටපුවා නිවන් දකිය. ඒ නිසා ඒක විවෘත මානසිකාවක් කරගන්න. පුළුවන් තරම් කැම කන වෙලාවේදී සෙනග නැති තැනක කැම ටිකක් කන්න හම්බ වෙනවනම් සංഭാෂණ නැතුව ඒ විශාල වාසියක්. මේ සෙනගක් එක කරන්න ගියාම ඒක මේ ceremony stand on ceremony standing on ceremony ඒ බුරුමේ 600ක් 800ක් විතර සමාජයට පණිතරාම ඉන්නවා. ඉතින් ඒක හැම ගන්න ගියාම කවුරුත් ඇවිල්ලා දායකය දෙනවා. එයා ඇවිල්ලා කැමරාවක් ගෙනල්ලා ඔක්කොමල බුදු වෙලා. දැන් කැම කන්දි ඉස්සලා ගත ගත ගන්නකොට කවුරුත් කියන ටෙලිවිෂන් කැමරාවක් අල්ලපු ගමන් සේරම බෝසත්තු වෙනවා. ඒ නිසා මේ කැම වෙලේ සෑහෙන කමට අංගන්න පුළුවන්. නමුත් අපිට වෙලා තියෙන අපිට ඒ පින්නපාතික ආරණ්‍යක ඒ ඌපකට්ටෝ උපසන්තෝ කියන විදිහට ඒක පැත්ත කරලා දාන්න ගන්න හම්බෙනවනේ ඒක ලොකු දෙයක්. මේ වගේ වෙලාවල් බලන්න මේක සඳහා ඇසෙන මනාකමනාප දෙක දකින්න එක මිසක් ආ. ඒක උපේක්ෂාව ඇති කර ගන්නවා කියන එකත් අමාරුයි. ඒ නිසා මන මත වෙන මත වෙන මනාකමනාප දෙක වැඩ ගන්න කෙනෙක් ඉන්නවා හෝටල් කාර්යයක් කියන්නේ මනුස්සයෙක්. ඌ දන්නවා කෑම නැගත් අර ප්ලේට් එකක් අරලා පාරයින බෝඩ් එකේ දාලා තිබ්බාම පෙර බේරෙන්න ඉතින් කට්ටිය ණයට හරි කරනවා කියලා කාලේ. ඒක නිසා මේ භාවනාවේදී බොහොම වැදගත් තැනක් තමයි මේ මහසි භාවනා ක්‍රමයේදී දාන වරදට තැන්තු කර්මස්ථානචරය යන්න ඕනේ. ඒහිලල ඒ කට්ටිය කනකොට කතා බතා කරන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණය විතරක් බෙදාගෙන අතිරික්ත වෙන්නේ නැතුව දානික වන්දනාද කියලා ඒකලවල පහුවෙන්න බණට කියනවා. මේ මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒකෙදී ඕනට වැඩි <clears throat> දැඩි මතධාරී වෙලා නොකහනෝමී කායික රෝග ඇති කරගන්නත් එපා. එනසෝ කාපිලි ඇස්සොන් ගෙදර ගියා වගේ නිකන් අම්බෙන්නසා කියලා කාලා කාලා ඒ දහදා ගන්න යන්නත් එපා. ඒ වගේම කවදාකවත් මේක 100 <clears throat> 100ක් කරන්න බෑ කියලාත් මතක තියාගන්න. හැමදාම අපි ඒ පරිශ්‍රණය කරන්නේ ඒක නිසා ඒකෙන් අලුතින් රෝග ඇති නොකරගන්න මේ තියෙන බඩගින්න නිවෙන බවටත් වග බලන්න කරන මිසක් විශේෂම තරුණ වයසේදී ඔය ප්‍රශ්න එන්නේ නෑ. වයසට ගියාට පස්සේ ඔය කැමතිහි මනාපේ නැතිවීම සාමාන්‍ය සිදුවෙන. ඒකට බාහන මධ්‍යස්ථානත් වැඩියෙන් සාමාන්‍යයෙන් ඉන්නේ වයසකයි. ඒගොල්ලෝ මේක ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒක කරන්නේ නැතුව මේ දෙකේ සම්බර භාවයක් හොයාගන්න එක තමයි මම මේ ටික පොඩක් කතා කරේ. ඒක ඉතින් ලේසි ප්‍රශ්නයක් නෙවෙයි උත්තර දෙන්න. හරියට <clears throat> ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙනවා චත්තාරෝ පංච ආලෝකේ අහුත්වා උදකප්පී. තමන්ගේ බඩට වැටෙන වුණා උපරිම පිටු ගානෙන් පිටු පහකට කලින් නතර කරලා වතු ටික පොන්දි. ගිල්ල ගා ගන්න බැරි තරම් උගුරේ නිකන් කන්නත් එපා. මනස කැට්ටොම් විතර ගිහලා ඊට පස්සේ මහත්තයාට කියලා කිව්වලු මේ විස්මෘතාව. කාලෙන්නේ ඊට පස්සේ කරු එළියට ගිහිල්ලා ඇඟිල්ල ගන්නයි කියලා උගුරේ ඊට පස්සේ ඇඟිල්ල ගන්න පුළුවන් නම් ওই එතනත් අඹුල් කෙලිකඩියක් කනවනේ ඇඟිල්ල ගන්න ටිකක් නේද? එහෙම කරන්න යන්නත් එපා. සම මට්ටම නඩත්තු කරනවා කියන එක ලේසිත් නැහැ. ඔය කොච්චර જાතිකවත් ලේසි නැහැ. ඉතින් ඒ නිසා ඒක හැම වෙලාවෙම අවදිභාවයේ තියන්නේ මනාපමනාප දෙකේ නැහැටි දැනගන්න පුළුවන් වුණොත් අනුන්ගේ පත දිහා බලන්නත් එපා. බේරලා වැඩි කරගන්න එකයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී එහි සිටින විට පිටිවිසා සක්මන සමාන්තරව ගමන් කරන බව හැඟිනි. මේ මට මෙන්න පිටිවිලි නතර කර නොකර විතරම සක්මන කරගෙන ගියේ. එම අවස්ථාවේදී සතිය සක්මනෙහි මෙන්ම පිටිවිලි වලට ඇති බව දැනේ. එක අවස්ථාවකදී පිටිවිලි නැතිවි සක්මන කෙරෙහිම කීය පිටිවිලි. තවත් විටක මුළු ලෝකයම නතර වී ඇති බව හැඟේ. වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙන්නේ. වහන්සේට පිරුවන් සරණයි. හිතවිලි පිළිබඳ ගොඩාක් අවබෝධය ලබා ගන්න පුළුවන් සක්මණේ තමයි. මොකද කාර්යයන්කේදී උපක්‍රාට හිතවිලි අපි යටපත් කරනවා. සක්මණේදී අර පය පොළවේ තියෙන අද්දකීම, අත්විඳීම, හැපීම බරපතල නිසා යම් ප්‍රමාණයක හිතවිලිකේදී පය පොළවේ ගැටෙන බව අල්ලන්න පුළුවන්. ඒක නිසා තමයි තේරෙනවා මේ හිතවිලි ඇවිල්ලා යටපත් කරන්න හැදුවට උවමනාව තියෙනවා නම් හිතවිලි ආශ්‍රය ආනාපාන හොනකට වැඩිය අය තියෙන එක පය පොළවේ ගැටෙන කල්ලන්න පුළුවන්. ඒකට මගේ භාෂාවෙන් මම කියන්නේ. ඒකට අපි හිතවිලි කාපට් එකක් උඩ ඇවිදිනවා වගේ තේරෙනවා. අනුපැතරෝගේ හිතවිලි කාපට් එකක් තියෙනවා. ඒක ඇවිදිනකොට මේ පය තබන ප්‍රභාණි පේනවා. ඒකකට තමයි තේරුම් ගන්න පුළුවන් මේ හිතවිලි වගේ දෙයක් එක්ක සක්‍රීය භාවනාවක් අර මොනවාක් නොකර භාවනාවට වැඩිය අල්ලලා යන්නේ ඉඳී තියෙනවා. එතකොට වැළපුණාම මේ වම දකුණක් තියෙනවා. ඒක විලිස් තියෙනවා. ඒක වල පශ්චාත්තාපය තියෙනවා. කෙලස් තියෙනවා. අපාණයක තොරගතිය තියෙනවා. වම දකුණේ භාවනාවක් තියෙන සතිය තියෙන අපේ හිත බලන්න කොහෙද අදින්නේ කියලා. එතකොට බලන්න මේ හිත භාවනාවට අනුග්‍රහයද දෙන්නේ එහෙම නැත්නම් හිතසුව පිණිසද මේ හිත වැඩ කරන්නේ ඊට දුන්නොත් යන්නේ බල්ලා කක්කාවට ගියා වගේ තමයි ධනෙන් ඇදලා ඉන්න තාක්කල් ඔය ඉන්නවා. ධනුව ලිව්වොත් බලකන්න දෙයක් ගන්න. ඉතින් අපි කොහොමද තව කෙනෙකුට උපදේශයක් දෙන්නේ? මේ ලස්සන මේ ආනපානේ නැත්නම් මේ වම දකුණ මේ හිතවිලි. කියෙදී අපිට කොච්චර කල්ලාසුව දැනුවත්කම තිබුණත් ඒක ස්වභාවයෙන් අදින මේ தത്വයට මම කියා ගන්න වටිනවා කියලා බුදුහාමරහන ප්‍රශ්නේ. මේ යහ කල්පනාව තීදි මේක. මේ අයහපත. ඒ නැත්නම් හිතසුව නැහැ මේක මේ දුකගෙන දෙන්නේ. මේක හොඳටම දන්නවනේ මෙතන ඉන්න කාටවත් ඒක පිළිබඳ ප්‍රශ්නක් කියවනම් අපිට ඒක වෙනම සාකච්ඡා. ඒ ප්‍රශ්න නෑ කාටවත්. එහෙම තියෙද්දි මේ හිත අදීන පිටුතුම. ඊට පස්සේ මේක මගේ හිත කියලා කියනවා. තමයි ඔය විදිහ පටන් ගන්න එතන. ඔය ඊට වැඩිය මොනකමක් තියෙනවා කියලා. මේ තරම්ම කීවානාන හිත, කක්කාවට අදින හිත, කෙලෙකට අදින හිත, පාහණය කරගන්න බැරි හිතට ආශාවෙන් කියනවා මේ මගේ රත්තරම් පුතේ කියන වගේ මගේ හිත, මගේ හිතවිලි කියලා මේවට කියනවා. මුදන් කියනවා ඔය හිතක් තුබේ නෙවෙයි, ඒ හිතවිලිත් තුබ නෙවෙයි. ඒ බව බලන්න මම දන්නත් එක පොඩ්ඩක් අසර වැඩි කරගන්න. දැනට ලිපි කියලා බලන්න කොච්චරකට ඒක මගේ හිතවිලි කියලා අපි කත නැසුව කියනවා. මේ කරප්පුලි ගන්න හිතකට මගේ හිත කියලා කියනවා. ඉතින් ඒක බොහොම සන්තෝෂෙන් ඉන්නවා. මම යොක්කන දාටි යස්සන් කරලා ඉතින් තාත්තා ඉන්නවා. අවජාතක නැහැ. ඒතර වම දකුණ අසරණ වෙනවා. වම දකුණ අනාතයි. අනේ මේ කුමාරි කාටද කඩුව දෙන්නේ? මේ පිට කෙනෙක් නෑ. ඒ භාවනා නොකරන කෙනෙකුට ඕම ප්‍රශ්නයක් මත වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මගේ හිත මගේ පාන්නේ තියෙන්නේ. මගේ හිත හැමදාම මගේ හිත සෝපිත කරන්නේ නිසා මට මට ඕන දේ කරන්න හම්බුනොත් මම දිනුවා. මගේ හිත දුව. මගේ හීනේ. සදාන්ති කියනවා මේ හිතේ කීකෝ කරන දේ කරපු දවස් තමයි මේ විනාශම විනාශයි. ඒ නිසා අපි දරුවන්ට දරුවන්ගේ හිතමනාවේ හදා දෙන්න අපි කටයුතු කරනවා කියලා කියන්නේ ෂෝට් කට් එකක් හදලා දෙනවා අපායට. කාටවත් මේක තේරෙන්නේ නැහැ. තරම සියුම් උපකරණයක් දැලිපියේ වගේ. පඳුරෙක් අතට අහුනොත් කපලා. ඒක නිසා මේ පින්නලා පෙන්නන්න මේ බල්ලා අසුචියට අදින්න ASCII හිත මේ ලස්සනට මෙච්චර විසුද්ධ දෙය අපේ සුද්ධ දෙයදී අරම අප කඩාගෙන අපේ සුද්ධ දෙයට යන ගම ඒ අපේ සුද්ධ දෙයට මම කැත නැතුව මගේ කියනවා ඉතිල් වලටත් මගේ කියනවා ඒකකොට මේ කාටද අපි කඩුව දෙන්නේ කාටද අපි ඔක්කො දෙන්නේ කියන එක කල්පනා කරන්නේ තව දෙකක් තියෙනවා තමයි සමහර ප්‍රශ්නේ ඒ දෙකේ ශ්‍රම මේ භාවනාවක අදාළ නැහැ ඒවත් මම යන පොඩි හිඳ. මේ පැහැදිලි කර ගැනීම නිවන හා අපේ භාවනාව සම්බන්ධ කරයි. ද්වේෂය, රාග, ද්වේෂය, රාගය, මෝහ, නිරෝධ, පටිසම්, පටිනිසංකෝ. සබ්බ සංකාර සමසු. නිබ්බාණයයි අසා ඇතිනි. උස්ම දැල්ලහා සක්මන ගේ දක්වා ඇති නිවනට ගලපා ආශ්‍රේත හැඳි කර දෙන්න. වහන්සේට වරින් වර මේ වහන්සේ වරින් වර මේ ගැන කිය ඇත්ත ඇත්තයි ඇත්තයි ඇති. තව ටිකක් අර්ථ වැටහෙන පරිදි කියමු දෙන කියමු කර දෙන තේක්වා. සිවන් කරන්න. සත්‍යවාම වම සක්මණී හෝ පරියන්කේ හිත තියෙන තාක්කල් රාග ද්වේෂ මොහ නැහැ. ඒ නිසා සතියේ ඉන්නකොට රාග ද්වේෂ මොහ නැහැ. ඒ නිසා රාග ද්වේෂ මොහ ඕන අසතුටක් වෙන්නේ. සතියින් තාක රාග දේශ මොන ඒක කරලා බලන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේක Tamange තියෙන කුසල ඡන්දේ කොච්චර සතුටුමත් වෙන්න පුළුවන්ද බලන්න පරියන්කේදී කොච්චර සතුටුමත් වෙන්න පුළුවන් බලන්න පරියන්ක සක්මනේදී ඒ හැම Tamange කරන ප්‍රයත්නට සාපේක්ෂව ප්‍රතිඵල ලැබේ. දැන් ස්වාමීන් වහන්සේ මමයේ මාගේ කියා කිසිත් නැත්නම් පින්පව් වලට අනුව සතර ඉපදෙන්නේ කවරෙක්ද? භාවනා වලට මාර්ගඵල ලබන්නේ කවරෙක්ද? සමාජයට පැහැදිලි කර දෙන්න. මහන්සියට දෙන්නම් තමයි. ඉතින් කවුරුහරි ඉන්නවයි කියන්නේ මෙතන ඒකට ප්‍රශ්න. එහෙම කවුරක්වත් කියන්නේ නැහැ ඉන්නවා එද බැරි වෙලාවක් මේවන් ළඟ ඉඳපාර ඉන්න මනුස්සයා මැරෙනවනේ සතෝ සත්ත්ව විභවම් පඤ්ඤායිත කියලා මේ ඉන්න එක මරන්නේ හදන්නේ පවුනේ එතන ඒක නන් කියන්නේ ඉන්නවා කියලා පටන් අරගෙන කරා ප්‍රශ්නයක් නැහැ